භූතේසු අත්‍රාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ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 හිතේමා චතුරාරක්ඛා භික්ඛු භාවීය සීලවාති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය નિවැරදි කර ගැනීම සඳහා අපි භාවිතා කරන වැඩපිළිවෙල සාකච්ඡා කරන්න යොදාගත්ත ධර්මය තමයි යොදාගත්ත වැඩසටහන තමයි ප්‍රතිවේක්ෂා වැඩසටහන. අපිට අපි හැමදාම වෙනස් වෙන්න ඕනේ. වෙනස් විය යුත්තේ නිවැරදි පැත්තට. ඒ සිහිය අපි හැම වෙලේම තියාගන්න ඕනේ. නිවැරදිවම වෙනස් වෙන්න මොකද වැරදි වැරදි වෙනස් වෙවි අපිට මේ ලෝකයේ අත්හදා බල බල ඉන්න කාලයක් නැති බව තේරුම් ගන්න ප්‍රබලම දින කීපය තමයි මේ දවස් කීපය. ඊයේ දවසේ අපි ප්‍රායෝගිකව කොහොමද මේ මරණ සතිය වඩන්නේ කියලා ප්‍රායෝගික ක්‍රමයක් සාකච්ඡා කරා. ඒක මම කෙටියෙන් මතක් කරනවා. බොහෝ දෙනා අත්හදා බලන්න ඇති කොහොමද කියලා දැන් යම් යම් තව හිතාගන්න අවශ්‍ය කරන දේවල් ඇති. මුලින්ම අපි කිව්වා හැමදේම පිළිබඳව ත්‍රිලක්ෂණය මතුවෙන තැන් අපේ ජීවිතයේ තියෙනවා කියලා. ජීවිතය කියන්නේ සිද්ධි සමුදායක්. මේ සිද්ධි සමුදාය හීන වගේ හීන ගොඩක්. මේ වෙලාව මේ වෙලාවේ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන මේ මැදිරිට වෙලා මේ ධර්ම ශ්‍රවණය කරන පින්නන්ත අයට මේ ධර්ම ශ්‍රවණය කළ මේ මැදිරින් පිටත් වුණාට පස්සේ සහ මට මේ සිද්ධ වෙච්ච සිද්ධිය මතකයක් විතරයි හීනයක් වගේ. ඉතින් එහෙමනම් අන්න ඒ සිහිනවල සමහර තැන්වලදී අපිට බොහෝ දුක් සහිත තැන් තියෙනවා. පරණ හීන තියෙනවා. නේද? දුක් ඇති වෙච්ච හීන. ඉතින් ඒ දුක් ඇති වෙන වෙලා තියෙන හුඟාක්කේ වරගෙන බලපුවම ඔක්කොම යම් වෙනසක් සිද්ධ වෙච්ච හින්දා. නේද? සමහර වෙනසවල් සිද්ධ වුණා හොඳ පැත්තට. දුක් ඇති වුණේ නැහැ. හැබැයි ඒ වෙනස සිද්ධ වෙන වෙනකොට බය තියෙනවා. දුක් තියෙනවා මේ වෙනස මට පවත් ගන්න බැරි වෙයි. හොඳ පැත්තට වෙනස් වෙගෙන යනවා. මේක හොඳයි. හැබැයි මේක පවත් ගන්න බැරි බව මම දන්නවා. එහෙනම් ඒක එතන දුකක් උපදිනවා. මොකද ඒක ස්ථීරව තියාගන්න බැරි හින්දා. ඒ කියන්නේ අපි ඒක නේද අපි බයෙන් ඉන්නේ යම් යම් හොඳ දේවල් කෙරෙන්න කෙරෙන්න කෙරෙන්න කෙරෙන්න කෙරෙන්න කෙරෙන්න හොඳ පැත්තට යමක් වෙනස් වෙන්න වෙනස් වෙන්න වෙනස් වෙන්න බයෙන් ඉන්නවද නැද්ද? බය වැඩි. ඇයි බය? මේ ලෝකේ නිත්‍ය තියාගන්න බැරි හින්දා. ඉතින් ඔන්න ඔය ලක්ෂණ සහ මේ ලෝකේ වෙනස් වෙනකොට ලොකු දුක් ඇති වෙනවා. එතකොට කොයි පැත්තට වෙනස් වෙනත් දුක් ඇති වෙනවා. ඒ වගේම ඒ එකක්වත් මට ඕන හැටියට තියාගන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ හදගන්න පුළුවන්. මට ඕන විදිහට මට ඕන පැත්තට යන්නේ නැති බව තේරෙනවා. ඒවා පැහැදිලිවම වැඩියෙන්ම දැනෙන වැඩියෙන්ම ප්‍රබලවම ඔය හැඟීමක් විදිහට අනිත්‍ය දැනෙනම අවස්ථාවක් තමයි මරණය කියලා කියන්නේ. දුක දැනෙනම අවස්ථාවක් තමයි මරණය කියලා කියන්නේ. අනාත්මය දැනෙනම අවස්ථාවක් මට ඕන හැටියට කවුරු හරි අපේ ළඟ කෙනෙක් මරනවා අපි නේද? දත් පිටි කාලා හිතනවන්නේ ඔයාට අනිත් පැත්ත හරවන්න පුළුවන් නම් කියලා. අනිත් පැත්ත හරවන්න පරණ තත්ත්වෙට ගන්න බෑ. ඉතින් ඔය ත්‍රිලක්ෂණය තේරුම් තේරුම් ගැනීම සඳහා මරණයත් එක්ක තියෙන සිද්ධි කීපයක් අපි මෙනෙහි කරන්න ඕනේ කියලා කිව්වා. පළවෙනි එක මාව නිවසේ නිවසකට කොටු වෙන එක. මතක ඇති අපි ඊයේ සාකච්ඡා කරා. එතකොට ඇති වෙන හැඟීම උපදවා ගන්න කියලා මම කිව්වා. ඒ හැඟීම තුළ ත්‍රිලක්ෂණය තියෙන බවත් බලන්න කියලා කිව්වා. එතකොට ඔන්න ඒ හැඟීම උපදවා ගන්නවා මොකක්ද? නිවසකට මාව කොටු වෙනවා කවදා හරි දවසක අනිවාර්යයෙන්ම. දෙවෙනි කාරණාව කිව්වේ කාමරයකට කොටු වෙනවා මාව නැත්නම් ස්පිතාලේ ඇඳකට කොටු වෙනවා. එතකොට මගේ ගෙදරත් මොකක්ද? ගෙදරත් හීනයක් විතරයි. මෙච්චර කල් අමාරුවෙන් හදාගත්ත, රැකගත්ත නේද ලොකු ලොකුම දේ විදිහට තියාගත්ත මේ තමන්ගේ නිවස හීනයක් විතරයි එතනින් එහාට. ඊළඟට ඇස් දෙක නැති වෙන බව මෙනෙහි කරන්න කිව්වා. කන් දෙක ඇහෙන්නේ නැති බව මෙනෙහි කරන්න ඇහෙන්නේ නැතුව යනවා කියලා මෙනෙහි කරන්න කිව්වා. කොහොමද තමන්ගෙම වෙන තැනක නෙවෙයි මේවා කරනකොට දැන් ඇස් දෙක නැති වෙනවා කියද්දී ඇස් දෙක පියාගත්ත භාවනා කරන කෙනාට මම කිව්වා මේ ඇස් දෙක මෙහෙම ඇරුන්නේ නැත්තම් මේ වෙලාවේ තාත්විකව ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම ඒවා හිතනවානේ අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න බැඳීම් නැති වෙනවා අපි හිතන්නකෝ උසස් පෙළ කරන ළමයෙක් කියලා. උසස් පෙළ කරන ළමයෙක් විශ්වවිද්‍යාලයේ උපාධිය ගන්න දවස මතක් කරනවා. ඒ වෙලාවේ මම කොහොමද මේ ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ දැන් මම උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා වෛද්‍ය උපාධිය ගන්න දවසේ අපේ අම්මා තාත්තා ඇති වෙන සන්තෝෂය මම මගේ හැසිරීම මගේ ෆොටෝ එක ගන්න වෙලාව ඔය වගේ මතක් කරද්දී නැත්නම් ආදරය කරන දෙන්නේ ඒ දෙන විවාහ මංගල උත්සවය ගැන මෙනෙහි කරනවා. ඒ ඒ වගේ තැන්වලදී හැඟීම් ඇති වෙනවද නැද්ද? ඒ හැඟීම ලෝභය පිණිසද? ඔව්. නේද? එහෙනම් ඒක ඒ හැඟීමත් එක්ක ලෝභ උපදිනවා. ඒ වගේම තමයි මට මේ මේකත් අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් ඇයි නිකන් අසාධාරණ කරන්නේ? ලෝභ පැත්ත විතරක් මෙහෙ කළොත් හරියන්නේ නැහැ. කොහොමවත් වෙන්න තියෙන දෙයක්. ඒ වගේ ඒ ඒ තැන්වලදී මේ ඇස් දෙක මට සම්පූර්ණයෙන්ම කවදාද ඒ වගේම නැති වෙලා යනවා. එවැනි දවසක් උදා වෙනකොට මාව ඇඳකට කුටු වෙන දවසක් උදා වෙනකොට ඒක වෙනවනේ ඒ වෙලාවේ මට මම කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා බලාගන්න ඒ වෙලාවේ ඇතිවිය හැකි හැඟීම ඒ වෙලාවේ ඇති අරකට ඇතිවිය හැකි හැඟීමනේ සමහරලාට අපි උපාධියක් ගන්න දවසක් ගැන ලොකු හැඟීම් තියාගන්න නමුත් ඒ වෙලාවේ එහෙම හැඟීමක් ඇති නොවෙන්නත් පුළුවන් නේද අපි හිතන දේ නෙවෙයි සමහරලාට වෙන්නේ එහෙනම් ඇතිවිය හැකි හැඟීම පිළිබඳව අපි ඇත්තක නැති වෙලා යනකොට මට කවදා හරි මේ ලෝකේ කොච්චර දේවල් වලට මම බැඳිලාද ඇස් දෙක නැති වෙලා යනකොට පින්නත් නේ මට ඇති වෙන හැඟීම මොකද? ඉතින් ඇස් දෙක පියාගෙන භාවනා කරන කෙනා මම මේක නැති වෙනකොට කවදා හරි මට නැති වෙනවා. ලෝකේ තියෙන මං ආදරය කරන සියලු දේමට බලන් හම්බෙන්නේ නැති දවසක් එනවා. සියලු දේම වෙන වෙන දවසක් එනවා. අන්න ඒක මෙනෙහි කරනවා. එතකොට කන් දෙක ඇහෙන්නේ නැති වෙනවා. එතකොට කිසිම සම්බන්ධයක් තියාගන්න දෙයක් දැන් තියෙන කෑ ගහන්න. කතා කරගන්න බැරුව යනවා. ඊළඟට අතපය උස්සන්නයි දැන් තියෙන්නේ. අතර 8 කිලෝ 50ක් විතර බර දැනෙන ඉස්සෙන්නේ නැහැ උස්සන්න හැදුවට ඉස්සෙන්නේ නැහැ. මේ වෙලාවට ඇතුළේ හැංගීම උපදවා ගන්න කියලා මම කිව්වේ. හැමෝම බලන්න ඕන වෙලාව දැන් කෙනෙක් හිතයි මේ මේවා කොච්චර වෙලා මෙනෙහි කරන්න ඕනද නෑ. වෙලාව නෙවෙයි. ඒ උපදින හැංගීම උපදින තුන් මට මේක සිද්ධ වෙන ළඟට ඇතුළට ගත්ත හුස්ම එළියට දාගන්න බෑ එළියට ගත්ත හුස්ම ඇතුළට දාගන්න බෑ අන්න ඒ වගේ අපි මේ ටික මේ ටික හොඳින් මෙනෙහි කරන්න ඕන. හරි. දැන් ඊට පස්සේ මම කිව්වා වලලනවා කියලා මතක් කරගන්න කියලා. වලලපුවාම සිද්ධ වෙන දේ මෙනෙහි කරන්න කිව්වා. ඉදිමෙනවා, හිල් වෙනවා, ඕජස් වෙනවා මේ ඇස් වලින්, කන් වලින්, නාස් වලින්, කටෙන්. එතකොටත් මේ ඉස්සරහා තමන්ගේ ඉදිරියෙන් කාගේ හරි එවැනි තත්යකට පත් වෙච්ච මලමිනියක් ගැන නෙවෙයි මම මෙනෙහි කරන්නේ. මොකක් ගැනද? තමන්ගේ ශරීරයේ හිත තියාගෙන මේ ඇහෙන් ඕජස් ගන්න හැටි, කනෙන් ඕජස් ගන්න හැටි, නාසයෙන් ගඳට මේ ඕජස් ගන්න හැටි, මේ ශරීරය ඉදිමෙන හැටි, මේක මෙහෙම ඉදිමනවා කියනකොට තමන්ගේ ශරීරය හිත තියන්නේ මේක ඉදිමන බව මෙහෙ කරන්න ඕන. හරි ඊට පස්සේ පැලෙනවා මේවා. මේ පැලෙන තැන්වල ගලන්න පටන් ගන්නවා. ඒත් එක්ක මේක හැමතැනම මගේම ශරීරය නේද? මගේ ශරීරය මම මේ ආසාවෙන් නේද ආරක්ෂා කරන ශරීරය මේක හැමතැනම සිරිසිරි ගාලා පණුව යන හැටි ඊට පස්සේ යන්තම් මස් ඉතුරු වෙච්ච, ලේ ඉතුරු වෙච්ච කට්ටක් විතරක් මේ කටු ගැහිලා නේද මේ කටු ටික විතරක් ඉතුරුලා මේ ඔක්කොම හාකු බැහැලා මේ ඔක්කොම බැහැලා මේ ඊට පස්සේ මේක නිකන් කරවල කෑල්ල වගේ හයි වෙලා ඝන වෙලාම ඒ හැමෙන් වෙහිච්ච අර ලේ සහිත මස් සහිත අටසැකිල්ලක් ඉතුරු වෙන හැටි එතකොට ඉතින් තමන්ගේ අටසැකිල්ල මෙන්න මේ මේ තියෙන අටසැකිල්ල මේක තියෙනවනේ මේක මේ මස් ටික දීලා මේක විතරක් කවදා හරි දවසක ඉතුරු වෙනවා හරි ඊට පස්සේ මේ හැම දිරලා යන හැටි මස් ලේ නැති වෙනකොට නහර වේලලා යනකොට මේ කටු ඔක්කොම දෙන් වෙලා තැන් තැන් වල වැටෙන හැටි හ්ම් එතකොට ඊළඟට ඒව කටු දිරලා කුඩු වෙලා සුදු කුඩු වඩපත් වෙලා පොළොවට පස්සලා යන හැටි මෙනෙහි කරන්න කියලා කිව්වා ඊට පස්සේ කිව්වා තමන්ගේ තරන්නේ අනුන්ගේ ශරීරත් අරගෙන මේවා මගේ ජීවිත කාලයෙන් උනත් මිනි පෙට්ටියට තියෙන පුළුවන් මගේ සාලේ මගේම දරුවාගේ මලමිනිය තියෙන පුළුවන් කියලා ඔය විදිහට මෙනෙහි කරන්න කියලා ඉතින් මෙනෙහි කරපු අයට මේක ගැන මෙනෙහි කරපුවාම හොඳට මෙනෙහි කරලා හැම තැනකම ඇති වෙන හැඟීම් ඇති වෙන විදිහට ওই ටික මෙනෙහි කරපුවාම මම කිව්වා හැඟීමක් එයි දැන් තියෙනවා වගේ නෙවෙයි හැඟීමක් එයි චේතනාවක් එයි මොන වගේ චේතනාවක්ද ජීවිතය ස්ථිර නැහැ අනියතයි මරණය අනිවාර්යෙන් වෙනවා මරණය නිට්ටයයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙන නිට්ටය වශයෙන්ම මරණය සිද්ධ වෙන හින්දාම ජීවිතය අනියතයි කියලා හැඟීමක් එයි ඒතකොට මම කිව්වා අපේ පුංචි ළමයි කරන වැඩක් අපි භාවනා කරද්දි කරනවා කියලා තියෙන මතක් කරා. ඒක කරාද දන්නේ නැහැ. ඒකයි මම කන්නේ. අම්මත් එක්ක එහෙම තරහ වුණාම චූටි එක්කෙනෙක් හරි මොකද එක දිගට කියන්නේ නැහැ. මම අම්මත් එක්ක තරහයි මම අම්මත් එක්ක තරහයි තරහයි තරහයි තරහයි තරහයි තරහයි තරහයි කියලා නේනවා. නේද? කිව්වට යාගේ හිතේ තරහව උපදිනවද? නෑනේ. අපි කෙනෙක් දිහා බලලා මං මං මං පුතාට ආදරේ මං පුතාට ආදරේ මං පුතාට ආදරේ කිව්වට එහෙම ආදරේ උපදිනවද? නෑ. ඉතින් ඒ වගේ අපේ අයත් හැඟීම උපදින්න ඕන මෙනෙහි කිරීම පැත්තක තියලා මොකද කරන්නේ? ජීවිතයනේ තමන්නේ ද ජීවිතයනේ තමන්නේ ද ජීවිතයනේ තමන්නේ ද ජීවිතයනේ තමන්නේ ද කියලා වචන ටික විතරක් කියනවා. හරිද? ඒකෙන් ඒ අනියත භාවය පසක් වෙන්නේ නෑ. හැබැයි මම මෙහෙම ගොඩාක් ආදරේ ආදරේ ඇති වෙලා තියෙන කෙනෙක් ගැන මම හුඟක් ආදරේ මම හුඟක් ආදරේ මම හුඟක් ආදරේ කියන වචනයක් ගානේ අර ආදරේ උපදිනවද නැද්ද? එතකොට වැඩි වෙනවද නැද්ද? ආයෙන වචනේ වැඩි කරගන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ කවදද? හැඟීමක් ඇති වුණාද? යම් ප්‍රමාණයකට හැඟීමක් ඇති වුණාද? පස්සේ ඒ වචනයත් එක්ක පරණ දැනට තිබ්බ හැඟීම් ටික ඔක්කොම ඒකට කලින් ඇති වෙච්ච දේවල් ඔක්කොම ගොනු වෙලා එනවා. තරහකාරයෙක් ගැන මේ හොඳට තරහ තියෙනවා මම තරහයි මම තරහයි කියනකොට තරහ හැඟීම ඒ වගේ මරණ සතිය යම් ප්‍රමාණයකට ඔය ඕවා ඔක්කොම හරියට මෙනෙහි කරපු කෙනෙක් කොයි වෙලාවක හරි ජීවිතය නියතයි මරණය නියතයි කියලා වචනයෙන් හිතන කොටත් අර පරණ ඇතුලේ හැඟීම් ටික ඔක්කොම නැగిලා යනවා. ඒකට එන්න ඒක තේරුම් ගන්න නැතුව අපි කට්ටිය මොකද කරේ? වචන විතරක් කීක හිටියා. එතකොට මේ හැඟීම ගැන අපි දැන් පොඩ්ඩක් බලන්නයි යන්නේ. අද දවසේ අපි ප්‍රයෝජන ගැන ගොඩක් කතා කරනවා. මේ දුක් ඇති කරවන්නේ බලාපොරොත්තු කැඩෙන එකද නැද්ද? අපිට දුක් ඇති වෙන්නේ බලාපොරොත්තු කරනවම නැද්ද? බලාපොරොත්තු කැඩෙන්නේ බලාපොරොත්තු ඇති වුනහමද නැද්ද? නේද? එහෙනම් වහා මොකද කරන්න ඕන? බලාපොරොත්තු ඇති වෙන එක නවත්තන්න ඕන. හා. මම මේ අතට කියනවා එහෙනම් අද බණ ඇහිච්ච වෙලාවේ ඉඳන් බලාපොරොත්තු ඇති වෙන එක නවත්තලා දාන්න. හා කියලා කියන්න පුළුවන් නම් ආය කියන්න දෙයක් නැහැ. අපි දැන් මේක සාකච්ඡාවක් ප්‍රත්‍යක්ෂයට සම්බන්ධ සම්පූර්ණ සාකච්ඡාවක්. එතකොට බලාපොරොත්තු ඇති වෙන එක නවත්තලා දාන්න කියලා මම කියනවා. හා කියලාද කියන්නේ. මං ආය අද ඉඳන් කිසිම බලාපොරොත්තුවක් ඇති ආගන්නේ නැහැ. මොකද බලාපොරොත්තු තියාගත්තොත් කැඩෙනවා, කැඩුණොත් දුකයි. ඒකනේ බලාපොරොත්තු තියාගන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න පුළුවන්ද? බෑ. ඇයි මම බලාපොරොත්තු තියාගන්නවා නෙවෙයි මගේ හිතේ බලාපොරොත්තු ඇති වෙනවා. ඒක මගේ වැඩක්ද? නෑ මගේ වැඩක් නම් මට නවත්තන්න පුළුවන්. නේද? එහෙනම් බලාපොරොත්තු ඇති වෙන්නේ නැති විදිහට අපි අපේ හිත හදන්න ඕනේ. හිත වෙනස් කරන්න ඕනේ. අපේ හිත අපි වෙනස් කරන්න ඕනේ බලාපොරොත්තු ඇති වෙන්නේ නැති විදිහට. හරි. දැන් අපි බලමු මේකට මොකද කරන්න ඕනේ කියලා. ඇත්තටම බලාපොරොත්තු බලාපොරොත්තු කියන්නේ එහෙමයි. ඕකේ තේරුම දැන් කියන්නේ ඔතන තමයි අපිට වරදින තැන. මමත් ඒක හරියටම කිව්වේ නෑ ඔය කිව්වට. බලාපොරොත්තු කරනවා දුක් ඇති වෙන්නේ තව කාරණාවක් එතන මැද තිබ්බොත්. ඒ තමයි ඒ බලාපොරොත්තු කෙරෙහි තණ්හාව තිබුණොත්. හරි. තණ්හාව තමයි ඔක්කොම කරන්නේ. ඒතර බලාපොරොත්තු කෙරෙහි තණ්හාව නැතුව අපි යම් දෙයක් බලාපොරොත්තුවක් තිබ්බොත් කෙනෙක් කිය තණ්හාව නැත්නම් ඔහේ බලාපොරොත්තු වෙන්නේ කියලා. නෑ තියෙනවා. ඇයි? තණ්හාව තියෙනවා නම් ඒ බලාපොරොත්තු හින්දා හිදෙනවා. බුදුහාමුදුරන්ට සැලසුම් තිබුණේ නැද්ද? තිබ්බා මගේ ශාසනයේ වික්ත විනීත විසරද බහුසුත ධර්මදර ආදි වශයෙන් මෙන්න මේ වගේ ප්‍රබල පිරිසක් ඇති වෙනතුරු මම පිරිනමක් පාන්නේ නැහැ. තිබු බලාපොරොත්තුවක්. නමුත් ඒ බලාපොරොත්තුව තණ්හාවෙන් බැඳලා තිබුණේ නැහැ. එහෙනම් ජීවිතයේ බලාපොරොත්තු තණ්හා සහගත බලාපොරොත්තු තිබේ නම් තමයි මේ ගැටලුව එන්නේ. එතකොට නෑ මෙච්චර වෙලාවක් මේක කරේ කියලා අන්න එහෙම බලාපොරොත්තුවක් අපිට ඇති වෙන එක නවත්ත ගන්න දැන් වැඩ පිළිවෙලා හදන්නයි මේ හදන්නේ පුළුවන්ද කියලා බලන්න. පන අග පිනිබිඳක් තියාගෙන මම මෙහෙම අල්ලගෙන කියනවා මේක තව පොඩ්ඩකින් වැටෙන්න පුළුවන් කියලා. හරිද? මේ අය කාට හරි බලාපොරොත්තුවක් කරන්නේ නෑ ඕක තියි. නෑ ඕක තියි කියලා බලාපොරොත්තුවක් කරනවද? නෑ. අපි හොඳටම දන්නවා මේක වැටෙන දේ දරත් හැම තියෙන්න පුළුවන්. නමුත් එහෙම බලාපොරොත්තුවක් වෙන්නේ නැති ඒ කියලා සල් බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. ඇයි අපි හරියටම දන්න හින්දා. එතකොට අපි කිව්ව වචනේ මේ ඇති වෙන සිතුවිල්ලයි දෙකම ඒකයි. තනාග පිනිබිදක් මෙහෙම අල්ලගෙන මම තව චුට්ටකින් මේක වැටේ කියලා. ඒකට ගත්තත් ඔව් කියනවා. ඔව් කියන වචනය ඇතිල ඇතින හැඟීම දෙක එකයි. ඒ දෙකේ වෙනසක් නැහැ. හරි. ජීවිතය තනාග පිනිබිඳ වෙන්න අහලා තියෙනවද නැද්ද? කාගේ ජීවිතයේද? මගේ විතරද? ආ ඔක කියන. එහෙනම් තනාග පිනිබිඳ වෙන්න. හරි නේද? පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවක් ඒ උපමාවත් උපමා දේශනා කරන්නේ උපමාවත් එක්ක අපි අර කියන උපමේය පිළිබඳ සමාන හැඟීම් ඇති කර ගැනීම සඳහායි. නැත්නම් උපමාවල වැඩක් නැහැ නේද? උපමාවයි උපමේයයි වෙනස්. නමුත් ඒ දෙකේදී හැඟීම සංසන්දනය කිරීම සඳහා තමයි උපමාවක් දේශනා කරන්නේ. මම කියනවා අද හවස මම ගොඩාක් ආදරය කරන කෙනෙක් මැරෙන්න පුළුවන් කියලා. හැමෝමට හැමෝටම කියනවා මේ හැම කෙනෙක්ම ගොඩාක් ආදරය කරන කෙනෙක් තමන් ගත්තොත් මම ගොඩාක් ආදරය කරන කෙනෙක් අදහස මැරෙන්න පුළුවන්. නැත්නම් මේ බණ කරනකොට ආරංචි වෙන්න පුළුවන් මැරිලා කියලා. එහෙම වෙන්න පුළුවන් බයිද? පුළුවන් නේද? ඔව් ඒක ඒ මොකද? ඒක තමයි ජීවිතේ හැටියයි මොකක් වගේද? තනාග පේලි බිඳ වගේ. එහෙනම් ඒක කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් එහෙම වෙන්න පුළුවන් නේද? ඔව්. හැබැයි අපි කටින් කිව්වා වෙන්න පුළුවන් කියලා ඇතුළේ තියෙන හැඟීම මොකද්ද? නෑ ඒක නම් වෙන්නේ නෑ. තණ්හා සාගත හැඟීමක් තියෙනවද නැද්ද? තණ්හා සාගත බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? හා තණ්හා සාගත බලාපොරොත්තුවක් තියෙනවා. වෙන්න පුළුවන් කිව්වට තණ්හාසහගත බලාපොරොත්තු වෙන වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කියලා. එහෙනම් උනොත් දුකටපත් වෙනවා. උනොත් බලාපොරොත්තු කැඩෙනවා. හරිද? ඔන්න ඔය වචනය සහ ඔන්න ඔය හැඟීම එකක් වෙන්නේ. හරිද? එකක් වෙන්න ඕනේ. අන්න එදාට අනුන්ගේ මරණයේදී අපිට දුක් ඇති වෙන්නේ පිළිගන්නවද මං කියන දේ? එහෙම වුණොත් ඒක වෙනවද නැද්ද? එහෙම වුණොත් ඒක වෙනවා. එහෙම වුණොත් දුක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් තව අවුරුදු 10කින් මං ආදරය කරන කෙනෙක් මරන්න පුළුවන්. ඔව් පුළුවන්. හැබැයි එතනක් තියෙන මොකද්ද? නෑ 10කින්වත් වෙන්නේ නෑ කියලා තණ්හා සහගත හැඟීමක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. මගේ ඔඩොක්කුවේ මගේ තාත්තා මැරෙනවා. දවසක. හිතන්න විනාඩි 10ක් තව ඉඳී කියලා බලාපොරොත්තුවක් තිබ්බනම් තණ්හා සහගතව මාදුකටපත් වෙනවද නැද්ද? ඒකද වැඩි, ඒ දුකද වැඩි, දවසක් ඉඳී කියලා බලාපොරොත්තුවක් තිබ්බ කෙනාට තියෙන දුකද වැඩි? දවසක් තාත්තා ඉඳී කියලා බලාපොරොත්තුවක් තිබ්බ කෙනාට තියෙන දුක වැඩි. මාසයක් ඊටත් වැඩි. තව අවුරුදු ගාණක් ඉඳී කියලා තිබ්බනම් ඒකත් වැඩි. එහෙනම් ඕක වෙනස් කරගත්තේ නැත්නම් කවදා හරි අපිට මරණවලදී ලොකු දුකක් ඇති වෙන්න කොහොමද වෙනස් කරන්නේ? කොහොමද වෙනස් කරන්නේ? කියන ප්‍රශ්නේ තමයි දැන් ආවේ. හරි. ඕනම හොඳට තේරුම් ගන්න ඕනේ මේ කියන කාරණාව. මොකද මේකේ මේ අපි දැනගෙන කමතහනක් වැඩිම තමයි මේක වෙනස් කරගෙන තියාගත්තා කියලා කිසි කෙනෙකුට හානියක් වෙනවද? නෑ. ලාභ නම් ගොඩයි. එයි මම මට සිහියෙන් ජීවත් වෙන්න පුළුවන් සා මට ඕනම දෙයකට හොඳට මුණ දෙන්න පුළුවන්. මරණ වලට මෙහා සිද්ධ වෙන පොඩි පොඩි වෙනස්කම් වලදීත් අපි හරියට සැලෙනවා. මූණ වෙනස් වුනහම සැලෙනවා කට්ටියගේ සමහර ලාට. වචන වෙනස් වුනහම සැලෙනවා මරණයේදී නොසැලෙන විදිහට කෙනෙක්ගේ මරණයේදී නොසැලෙන විදිහට හිතක් හදන්න පුළුවන් නම් මේ අනිත් දේවල් වලදී ඔව් ගොඩක් නොසැලී ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් කොහොමද මේ වෙනස හදන්නේ? මම හැමදාම කියන උදාහරණේ මේ හැමදාකදීම වළංගුයි. ඒ තමයි අනුරාධපුරේ කොහොම මතක් වෙන්නේ? සීමහබෝධිය. ඇයි දැන් දන්නවා. ආශ්‍රය කරලා තියෙන හින්දා. නේද අපි අනුරාධපුරේ බස් නැවතුම් පොලක් තිබේ. ඒක මතක් වුණේ නැත. ඇයි මතක් වුනේ නැත්තේ? අපි ඒ ගැන මෙනෙහි කරලා අනුරාධපුරේ බස් නැවතුම් පොලේ කඩයක් තිබුණා නම් මට අන්න මට අනුරාධපුරේ කියනකොට මතක් වෙන්නේ කඩේ. හරිද? එහෙනම් ආසන්නයේදීම මගේ මරණය වෙයි. අද හැන්දෑවේ මගේ මරණය වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා කියලා. අද හැන්දෑව ගැන හිතපු මම කවදාකවත් ඒ ගැන මෙනෙහි කරලා නැහැ. තේරෙනවද? තව පැයකින් මගේ මරණය වෙයි කියලා වෙන්න තියෙන ඉඩකඩක් තියෙන ඇත්ත තව පැයකින් ජීවිතය. තව පැයකින් ජීවිතය ගත්තහම මේ පැයේ කොටස ගැන දැන් අපි හැමදාම කියන්නේ මේ පවන් අත්ත ගත්තාම දැන් මම මෙහෙම පෙන්නනවා. හරිද? පෙන්නලා පෙන්නවා ඔක්කොම ළමයි පවන් අත්ත දිහා බලාගෙන හිටියා. දැන් මම අහනවා. ඉතින් පවන් අත්ත ගැන තොරතුරු අහනවා. එක එක එක එක කියන්නේ ඒක තිබ්බා රෙදි පාට බෝඩයක් තිබ්බා, සුදු පාට මේ ගොටු කෑල්ල තිබ්බා, මීටක් තිබ්බා. නේද? මම අහන යන කීයක් තිබ්බද? නේද? අන්න බලන්න මේක ඇන පිළිබඳ අරමුණු උනේ නෑ මේක අරමුණු වෙන්න ගොඩාක් තියෙනවා ඒවා දැන් මම මේක ඉස්සුවත් මොකද වෙන්නේ ආ බලන්න මොකද වෙන්නේ කියලා නේද ඉක්මනට හැමෝම බලාගෙන ඉන්නේ ඕනතේකුත් නෙවෙයි නමුත් අන්න ඒ වගේ මේ පැයක ජීවිතේ මෙතන ඉඳලා පැයක ජීවිතේ මම මගේ මේ වර්තමාන ඉඳලා අනාගතයක් ඇතුළත පැයක ජීවිත කාලේ ගොඩක් වෙලාවල් මෙහෙ කරලා තියෙනවා. ඒ කොටසේ මරණය තියෙන්නත් පුළුවන් බැයිද? තියෙනවා. මං යනට ඒ කෑල්ලට අවධානය යොමු කරලා නැහැ. ඒකින්ද මට පැයකදී මැරෙනවා කියන අදහස එන්නේ නැහැ. අනාගත පැයකදී මැරෙනවා කියන අදහස එන්නේ නැහැ. දවසක ජීවිතය ගැන මං ගොඩක් දේවල් හිතලා තියෙනවා. හෙට මං අහවල් දිහා යන්න ඕන, අහවල් දිහා යන්න ඕන නේද? ඒතරම් මෙහෙ කරනවා. ඒ වුණාට මේ වහින්න පුළුවන්. වැස්සත් මොකද කරන්නේ? නේද? දවසක ජීවිතයේ මම ඒ විදිහට වැස්සොත් මොකද කරන්නේ මේ අහවලා ආවොත් මොකද කරන්නේ? මට අසනීපයක් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් මොකද කරන්න කියලා කල්පනා කරලා තියෙනවා. නමුත් මරණ කෑල්ල දාගෙන නැහැ උතෙන්ට. නේද? එහෙනම් මම ආශ්‍රය කරලා නැහැ. මට අරමුණු වෙලා නැහැ. අරමුණු වෙලා නැහැ. සතියක් එහාට අපි සැලසුම් හදලා තියෙනවා. ඒ සැලසුම් තුළ මාව මලොත් කියලා යන්තම් ඔය රක්ෂණ සංස්ථාවල දෙන සිද්ධ වෙන්නේ යන්තම් ඔය මේ ඉතින් අවුරුදු 15ක් විතර එහා ගතිය නැරෙයි කියලා පොඩ්ඩක් හිතලා හිතනනම් තියෙනවොන්න ඒ ඇරෙන්න හැම මොකක් නැහැ නේද? ඒකින්ද අපිට මතක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි එච්චර ඒක මතක් වෙන්නේ නැති හින්දා එච්චර එහාට අපේ හිතේ තණ්හා සහගත බලාපොරොත්තු ඇති වෙනවා. හරිද? මම කියන්නේ හැම වෙලේම භාවනාවක් කරන්න කාරණා දැනගෙන. දැන් මම මොකද කරන්නේ? ඒ කොටස විය හැකියාවක් තියෙනවානේ. නේද? එහෙනම් මරණ සතිය කියන තැනේදී ඒකට ආදානය යොමු කරනවා. අන් අවුරුදු 10කින් ඇරෙන්න පුළුවන් කියන එක පිළිබඳව අවධානය යොමු කරනවා. ඒක තව තව තව තව ඉතින් අවුරුදු 10කින් 5කින් අර අපි කියපු විදිහට ඊයේ අපි කතා කරපු විදිහට ඇස් දෙක නැති වෙන්න පුළුවන්, කන් දෙක නැති වෙන්න පුළුවන් කියලා නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනකොට ඔන්න කාලය අපිට අරමුණු වෙනවා. හරි? ඒකත් එක්ක ඒ කාලයත් එක්ක ඔබ නැවත නැවත නැවත නැවත ජීවිතය අනිතයි මන්නේ නිතයි කියන හැඟීම උපදිනකොට අපිට ඔය ඔය පැයක් ගැන මෙනෙහි කරනකොට පවා මරණය මතක් වෙන්න පටන් ගන්නවා. මරණය කියලා කියන හැඟීමක් තියෙන මේක මේක කැඩලා බිඳලා යන්න පුළුවන් ඕන වෙලාවක් කියලා. ඒකෝට අවුරුදු 15ක් විතර ඈතට දාලා තිබ්බා 40ක් විතර ඈතට දාලා තියෙන අය 80ක් විතර ඈතට දාලා තියෙන අයට ඒක 40කදී මෙහාදී මතක් වෙන ස්වභාවයට 20කදී මතක් වෙන තව මෙනෙහි කරනකොට 20කදී තව මෙනෙහි කරනකොට 10කදී වෙන්න පුළුවන් කියන එක ගැන හැඟීමක් වෙන්න පුළුවන් කියලා වචන නෙවෙයි හැඟීමක් 5කදී වෙන්න පුළුවන් කියන හැඟීමක් අන්තිමට බුදුහාමුදුර දේශනා කරන්නේ ඉහළට ගත්ත හුස්ම ඇතුළට දාගන්න වෙලාවේදීවත් විශ්වාසයක් නෑ විශ්වාස තියන්න බෑ කියන මට්ටමට ප්‍රබලව මරණ සතිය වෙන්න කෙනෙකුට ඒ තරම්ම පොඩි වෙලාවකදීත් මරණය අරමුණු වෙනවා. මරණය අරමුණු වෙනවා කියන්නේ මොකවත් වැඩක් කරන්නේ නැතුව පැත්තකට වෙලා අනේ මැරෙනවනේ ඔන්න ඔහෙ කියලා ඉන්න එකද සංකල්ප හදා ගන්න ඕනේ. එහෙම ඉන්න වැඩක් නැහැ මම මොකක් කරන්නේ හෙට මා මැරෙන්න පුළුවන් කියලා. ප්‍රශ්නයක් නැහැ එහෙම හිටියට. මැරුණ නැත්තම් කාණ්ඩ බොන්න ඕනේ. ඉන්න ඕනේ. ජීවත් වෙන්න ඕනේ. නේද? ඒකද ඒ ඒව වැරදි අර්ථ දැක්වීම. දැන් මැරෙනවා කියන එක ගැන මෙනෙහි කරනවා කියන්නේ සැලසුම් සහගත ජීවිතයක් ඇති කරගන්නවා කියන එක. මේක තියෙන ලොකුම ලාභය. මම කියන්නේ මේ හැඟීම එහෙමනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ මරණ සතිය වඩද්දී ඔන්න ඔය හැම නිමේෂයකම අර හැඟීම එන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. එතෙන්ට ඒ දක්වා මේක කරන්න ඕනේ. නැවත කර කර කර කර කර කර කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර දැන් ඊයේ දවසේ කරපුවා බලන්න මට දැනට මොකක්ද ඇත්තම හැඟීම. මගේ අම්මා ගැන මෙනෙහි කරනකොට අම්මා තව චුට්ටකින් මැරෙන්න පුළුවන් කියලා හිතුවට තද්ද බල තණ්හාවෙන් නෑ නෑ ඒක නම් වෙන්නේ නෑ කියන බලාපොරොත්තු තියෙනවා නම් නේද මට කරන්න දෙයක් නෑ කියලා මම කැමති නෑ ඒක වෙනවට ඒක වෙනව කරන්දරයක් නමුත් ඒක වෙන්න පුළුවන් ඒකද බලාපොරොත්තු තියලා මරන්නේ කාත් එක්කද මායයත් එක්ක ගිවිසුම් ගන්නවා අපි හරියට අවුරුදු 5කින් ගෙවන්න ණයක් ගන්නවා කියන්නේ මොකද්ද මායයට මං කියලා තියන්නේ පහක් මං අනිවාර්යෙන් ඉන්නවා. මොකද මම මේ අවුරුදු පහකින් වෙන අය ගෙවන්න යන ගිවිසුමක් ගහලා තියෙන මාරයත් එක්ක. නේද? එයාත් එක්ක ගිවිසුමක් ගහලා තියෙන්නේ මේ මම අවුරුදු පහක් ඉන්නවා කියලා. ඉතින් මේ මරණයත් එක්ක ගිවිසුම් ගහන්න මාරයත් එක්ක ගිවිසුම් ගහන්න බෑ. එහෙනම් මේක කිරීමෙන් අපිට පළවෙනියෙන්ම මතක් වෙන තැන, පළවෙනියෙන්ම මතක් වෙන දේ. මම අහනවා අපේ පින්වන්ත අයගෙන් ඊළඟ භවයේ ජීවිතය ගැන ඊයේ මතක් වුණත් දන්නේ දැන් ඉන්නවා තමයි. හරිද? ඊළඟ ජීවිතේ මාව තිරසනෙක් කියලා හිතනවා. හරි මම ඒකට ලෑස්ති වෙලාද දැන්? ඒකට ඕනේ ඕනේව හදාගන්නද? නෑ. නැත්තේ ඇයි? ඒක මතක් වෙන්නේ නෑ. ඊළඟ ජීවිතයත් මේ ජීවිතයත් අතර තියෙන දේ තමයි මරණය. මරණය මතක් වෙන කෙනාට සසර මතක් වෙනවා. මරණය මතක් වෙන කෙනාට සසර මතක් වෙනවා. අපිට සසර අමතක වෙලා ඉන්නේ. එහෙනම් අපිට දැන් ලොකුම ලාභය තමයි සසර මතක් වෙනවා. සසර මතක් වෙනවා කියන බය උපදිනවා. හුඟාක මේ ඉන්නවට ඉන්නවා තමයි මෝනවත් කරගන්නේ. මේ මෙහි තියෙන ඒවා අරන් යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා දන්නවද? හදාගත්ත ගේ වුණා අරන් යන්න පුළුවන් ඊළඟ ජීවිතේට. අලුත් ක්‍රමයක් තියෙනවා. සෑහෙන මුදලක් යද්දි අරන් යන්න පුළුවන්. කොහොමද අරන් යන්නේ? කාගෝ කොහොමද අරන් යන්නේ? ආන්න අර ගේ අරන් යන්න ඕන නම් ගේ දෙන්න ඕන කාට හරි. දන් දෙන්න ඕනේ. දන් දෙන දේ අර යනවා. එහෙම නේද? ධන ධන පරිත්‍යාග කරනවා, පින් කරනවා කියන්නේ ඒක. එහෙනම් යමෙකුට ඒ වගේම තමයි මෙහෙම හිර වෙන කට්ටියක් ඉන්නවා. ඒ තමයි හොරකම් කරන අය. ඒ කට්ටියත් ඒව අරන් යන්නේ. අරන් ගිහලා එහෙදි එහෙදි ගෙවන්න ඕනේ ඒවා. මේ දරුවෝ එහෙම ඉපදිනව නේද? ගෙවල් තියෙන, ඉඩම් තියෙන, මේක අපි කියන අහවල දරුවෙක් අහවල් දන කෙනෙක් විතර දෙයක් තියෙන දරුවෙක් ඉපදිලා. ඒ අරන් ඇවිල්ලාද? එහෙම උපදිනවද? ඔව්. එළයි අපි කියන්නේ. අහවල් තන අහවල් අයට පුතෙක් ඉපදිලා එයාට නැතිනම් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. ඒ දෙමව්පියාට ගෙවල් දෙකක්ම හදලා තියෙන්නේ. එන්න කලින් මෙහි හැදිලා. නේද? එන්න කලින් මෙහි ආදායම් මාර්ග හැදිලා. එන්න කලින් වාහන හැදිලා යාට. නේද? ඒ මොනවද ඒ? පෙර කරපු ඒවා. සමහර අයට මෙහි ඇවිල්ලා මොකුත් නැහැ. අරන් ඇවිල්ලා නැහැ මොකුත්. එහෙනම් මරණ සතිය වන්න එකට ඔන්න ඔක මතක් වෙනවා. දැන් ඉතින් අරයි යන්න ලෑස්ති කරගන්න පොට්ටනිය වැඩ ගන්න ඕනේ. ඒක තණ්හාවෙන් කරන දෙයක් නෙවෙයි අවබෝධයෙන් කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ කණ්ඩ බොණ්ඩ නැති වෙනකොට දැන් මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයන් යටතේ අපිට හොඳට තේරෙනවා පැවිදි වෙන්න පිරිමි දරුවෙකුට හිතක් හදාගන්න බැරිපත ශාසනයේ ලොකු පරිහානියක් වෙන කාලයක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඇයි? දැන් කලින් වගේ නෙවෙයි දරුවෝ පැවිදි වෙනවා බොහොම අඩුයි. ඇයි? ආර්ථික ප්‍රශ්න වැඩි. දෙමෝපියන්ට සලකන්න ඕනේ. යහපත් ආර්ථිකයක් නැහැ. එතකොට ඒ ඛණ්ඩ බොණ්ඩක් නැති වෙනකොට පැවිද්දා ගැන හිතන්න හම් වෙන්නේ එන යම් ප්‍රමාණයකට භවභෝග සම්පත් ඕනේ සින්නත් නේ ඒවා තණ්හාවෙන් මං ඊළඟ සැරේ දුක් ඊළඟ සැරේ උපරිම සැප විඳීම සඳහා මං පින් කරගන්න ඕනේ කියන තණ්හාවෙන් නෙවෙයි යම් ප්‍රමාණයකට පින් දහම් කරගන්න ඕනේ පින් කරගන්න ඕනේ මොකද සසර ජීවිතයේ සුපත්භාවය ඕන බැරි වෙලාවකත් යන්න ඕනේ ඒක තේරුම් මේ අල්ලගෙන අල්ලගෙන යන්න මේ සසර බුදුරජාණන් වහන්සේ එක මොහොතක්වත් වර්ණනා කරේ නැහැ වර්ණනා කරන්නේ නැහැ නමුත් ඒ වර්ණනා කිරීමක් නෙවෙයි යම් හේකින් මට නිවන් දකින මොහොත දක්වා මගේ ජීවිතයේ මහා දුක්ඛිත තත්යකට පත් නොවි පවත්වා ගැනීම සිද්ධ කරන්න ඕනේ එතකොට මේ මරණයත් එක්ක මරණය මෙහි වෙන කෙනාට ආසන්න ජීවිතය මතක් වෙනවා. මතක් වෙනකොට යා මොකද කරන්නේ? ඉක්මනට කුසල් සම්පාදනය කරගන්නවා. නේද? කරුණාවන්තකම එතකොට යම් කෙනෙක් තුළ තියෙන යහපත් ගතිගුණ උත්පත්තියත් එක්ක එනවා උඩ තියනවද නැද්ද? සමහර අය පොඩි කාලේම හරිය නපුරුයි. ලොකු වෙනකොට නපුරුයි. පොඩි කාලෙම සමහර අය හරිය තැම්පත්. ලොකු වෙනකොට තැම්පත්. ඒ වගේ කොහොම අපිට අරන් යන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් යහපත් කටයුතුනේ යහපත් සිතුවිලි අපි අරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙනම් තමන් කුසල් දහම් කරගන්න ඕනේ. බොහෝ පින් දහම් කරගන්න ඕනේ. ඒවා කරගන්න අප්‍රමාදීව කටයුතු කරන්න පෙළඹෙනවා මරණයත් එක්ක. මරණයත් එක්ක. හරි. එතකොට ඒ වගේම තමයි කලකිරීම ඇති වෙන මරණයත් එක්ක කලකිරීම කියන්නේ මූණු එල්ලගෙන කවුරුත් දැක්කම කතා කරන්නේ නැති අර කෝලං කලකිරීම තියෙන. ලෝකයේ තියෙන නොයෙකුත් මේ වස්තු ගැන, වචන ගැන, එක එක්කෙනාගේ ක්‍රියා ගැන කලකිරෙන ඒවා. හ්ම්. එතකොට ඒ කලකිරීම නෙවෙයි සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම. සියලු සංස්කාරයන් කෙරෙහි මොනවා තිබුණත් වඩා නෑ. ඇයි වැඩක් නැත්තේ? ඒවා දාලා යන්න සිද්ධ වෙන. එහෙනම් මට මොකවත් එපා කියලා. හරි මොකවත් එපා කියලා කියන්නේ උනන්දු නැති වෙන එකද? නෑ පින්නත් නේ. මොකවත් එපා කියන ඒවා පිළිබඳ සංහාව උපරින්නේ නෑ. ඉන්නකම් එන අල්පේච්ඡ ජීවිතයක් ඇති වෙනවා. හරිද? අධික තණ්හාවත් එක්ක මොකද වෙන්නේ? උන් හිතෙන් අමතක කරලා යනවා. බොහෝ වැරදි සිද්ධ කරනවා. පොඩි දෙයක් ඇති නොසන්සුන් භාවයටපත් වෙන්න. හිතේ ඒකාග්‍රතාවය නැති වෙනවා. උපේක්ෂාව නැති වෙනවා. නමුත් මරණ සිහිය තියෙන කෙනාට නිබඳ උපේක්ෂාව ඇති වෙනවා. මේ පොඩි ශරීරයක් ඉඳ මම මොකටද මේක මම රැකගත්තා කියලා වැඩක් ඈ මොකද මේක කවදා හරි නැත්තරම නැති වෙනවා පේන්න නැතු වෙනවා හෙන්න නැතු වෙනවා ඉතින් මට මේකෙන් සම්පූර්ණයෙන් අත මිදෙන්න වෙනවා එතකන් තමයි මම මේ කැරක් කරගේ ඉන්නේ පොඩි දේවල් ඔය පොඩි දේවල් වලට ඇති වෙන තද කම්පනයන් සම්පූර්ණයෙන්ම නැති වෙලා සිහියෙන් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා මරණ සතිය වඩන කෙනාට. ඊට අමතරව Tamanට ඒ ඒ අවස්ථාවලදී ගැටු සහගත තත්ත්වයන් නැති වෙනකොට ওই gedaraකට හිර වෙන සමහර අය ඉන්නවා හරියට පීඩාවටපත් වෙන ඔය සිද්ධි ටික සිද්ධ වෙනකොට gedaraකට හිර වෙනකොට ස්පිතාලයකට හිර වෙනකොට හරියට කලකිරෙනවා අඬනවා හරියට අඬනවා වැළපෙනවා මට වෙච්ච දේ කියලා කියනවා මට නේද මං කොහොමද ඊළාට මම මේ කට්ටිය දාලා යන්නේ කොහොමද කියලා කියන ඔය වගේ හරිම අමාරු තත්ත්වයන් වලටපත් වෙනවා ඉතින් මේ මොකක්වත් නැහැ බොහෝම සිහියෙන් තමන්ගේ මරණයට මුහුණ දෙන්න නොමුලාව කාලක්‍රියා කරන්න පුළුවන් වෙනවා එතකොට ඒ වගේ බොහෝ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තමන්ගේ මරණය ගැන ඉඟි පවා දීලා තියෙනවා මං ඊළඟ මාසේ මැරෙනවා. දැන් මාව හෙට මැරෙනවා. ඒ විතරක් නෙවෙයි මරණය සිද්ධ වෙන වෙලාවත් ඉතා සිහියෙන් ඒකට කිසිම ගැටලුවක් නැතුව මුණ දුන අවස්ථාව නැතරම් ඕනෑතරම් මේ ආසන්න ශාසනයේ තියෙනවා. ඉතින් අපිට මේකෙන් ලැබෙන ප්‍රයෝජනය අතිමහත්. ඒත් අපේ විශේෂයෙන් තරුණ පරපුරට විශේෂයෙන් ළමයින්ට මේ මරණය ගැන දැනගැනීම හොඳ නැද්ද? අය මරණය ගැන දන්නේ නැතුව යන්නේ ළමයි නේද? එහෙනම් ඒ පිළිබඳ හැඟීම තිබීම එයාලාගේ අර තියෙන ආවේගශීලී ස්වභාවයන් වලට තියෙන නොයෙකුත් ආකාරයේ පහපයන් වලට පෙළඹෙන ඒවා නැති කරගන්න ලොකු හේතුවක් වෙනවා. උපේක්ෂා සහගත සාන්ත මනසක් දරුවෙක් තුළ ඇති වෙන්න ඕනේ. අද කාලේ බලන්න කොච්චරනම් කලබලකාරී ළමයින් ඉන්නේ කියලා. මේ කොච්චර ආවේගශීලීද කියලා බලන්න. නේද මොන හරි දෙයක් ඕන වුණාම නේද ඒවාට තියෙන දැඩි ආසාව බලන්න ඒවා හින්දා කොච්චර සමාජීය වශයෙන් අපි ලොකු ගැටලු සහගත තත්යකට පත් වෙලා තියෙන හැටි කල්පනා කරන්න. ඉතින් ඒ හැම දෙයක් එක්කම අපි ලොකු ගැටලුවකට පත් වෙනවා මේ මරණය මෙනෙහි කිරීම සිද්ධ නැකිරීම. ඒ වගේම තමයි මරණය සිද්ධ කිරීමෙන් අපිට ලැබෙන ලොකුම ලාභයක් තව තියෙනවා. ඒ තමයි ඒකාග්‍රතාවයකට පත් වෙන්න පුළුවන්. මේ කලකිරීමත් එක්ක චිත්ත ඒකාග්‍රතාවයට පත් වෙන්න පුළුවන්. ඒ චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය වෙන්න වෙන්න වෙන්න වෙන්න එතනින් එහාට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සමුදය ධර්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධර්මානුපස්සීවා සමුදය වය ධර්මානුපස්සීවා ඔන්න ඔය පියවරට යන්න පුළුවන් අපිට. මේ පියවරේ තියෙන්නේ පින්වත්නි පරමාර්ථය ධර්මයන්හි ඇතිවීම නැතිවීම. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කියන්නේ නැත්නම් කාය වේදනා සිත ධම්ම කියලා අපි ගන්න නිබ්බාන කියන කොටස අයින් කරලා ඉතිරි පරමාර්ථ ධර්ම ටික අන්න ඒ පරමාර්ථයන්හි ඇතිවීම නැතිවීම කියන තැනට අපේ මානසිකාරය යොදවලා ඒක අත්දකින්න පුළුවන් වෙනකොට කියනවා අනුපස්සනාව කියලා. කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා ධම්මානු පස්සනා කියන්නේ එහෙමයි. එතෙන්ට යන්න බෑ අපිට පුද්ගලවාදයෙන් ලොකු ලෝභයන් තියෙනවා. දේශයන් තියෙනවා. ඒකට මූලිකව ඒව අඩු කරගන්න ඕන. ඒ අඩු කර ගැනීමට කියනවා චිත්ත විසුද්ධිය කියලා. එතනින් එහාට මේ පරමාර්ථ ධර්ම පරමාර්ථ ධර්ම විදිහට දැකලා ඵලයෙන්ම කරන දෙකට කඩා ගන්න එක. ජීවිතය. ඒකට කියනවා නාම රූප පරිච්ඡේදය කියලා. මේ නාම රූප පරිච්ඡේදය වීමත් එක්ක එතන ඇතිවෙන මේ ගැලීම් සටහන ඒ ගැලීම පිළිබඳ හැඟීම් නාම පරපුර රූප පරපුර පිළිබඳව ඇති වෙන ඒක වෙන් වෙලා දැකලා ඒ පිළිබඳ ඇති වෙන අවබෝධයට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. එහෙනම් චිත්ත විසුද්ධිය අවශ්‍යයි දිට්ඨි විසුද්ධිය සඳහා. මොකද මේක හරියට මම යන අටමස්ථානය දකින්න. මම බලන්න කියලා නේද මට අටමස්ථානය ළඟටම යන්න පුළුවන්. තාප්පයක් බඳලා ඉතින් ටික කඩන්න නේදට යන්න බෑ. අන්න ඒ වගේ මම මේ පංච උපාදානස්කන්ධයේ නැත්තම් පරමාර්ථ ධර්මයන්හි සත්‍ය ස්වභාවය දකින්නේ ශරීරවල. ශරීරයක් භාවිත කරන කාය වේදනා චිත්ත ධම්ම කියලා. තමන්ගේ සහ අනුන්ගේ. මේ ශරීරය පිළිබඳ දැඩි හැඟීම් තියෙන කෙනාට ඒ නාම රූප දැක ගැනීමට බැස ගන්න වැතාප් පිටින් වට වෙලා මොකද්ද මේ ශරීරය පිළිබඳ තියෙන ආත්මීය හැඟීම දැඩි හැඟීම අම්මගේ ශරීරය අරගෙන අපි පංච පාදානස්කන්ධය මෙහෙ කරන්න ගියාම ඒක ගැන මෙහෙ කරනව ගැන වෙයි යන්නේ ඒ අම්මා ගැන තියෙන ආදරයයි හරිද බලාපොරොත්තු ඇති වෙන්නේ ජීවිතය ගැන බලාපොරොත්තු ඒ බලාපොරොත්තු තණ්හා සහගත බලාපොරොත්තු හින්දා බලන්න වෙන දේ රත් වීම දැවීම සහිත සිතුවිලි උපදිනවා නොසන්සුන් සිතුවිලි උපදිනවා. ඇත්ත වැහෙන සිතුවිලි උපදිනවා. ඒව අකුසල්නේ තණ්හාසහගත බැඳීම කියලා කියනකොට ඒව අකුසල්. අකුසල් වල ස්වභාවය තමයි ඇත්ත වහන ගතිය. එහෙනම් ඇත්ත වැහෙන ස්වභාවයේ තියෙන සිතුවිලි උපදිනවා. එන්න ඒවත් එක්ක අපිට විදර්ශනාවකට යන්න බෑ අනුපස්සනාවකට යන්න පුළුවන්කම නැහැ. අන්නේ අනුපස්සනාවට යෑමට යෑම සඳහා අපි ඇත්ත අවබෝධ කර ගැනීම සඳහා කවදා හරි දවසක අනුසය වශයෙන් පවා තියෙන කෙලෙස් ධර්ම දුරු කර ගැනීම සඳහා අපිට අත්‍යවශ්‍ය වශයෙන්ම මේ වගේ භාවනාවක ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් මරණ සතිය වඩන කෙනෙකුට අනිවාර්යයෙන්ම තමන්ගේ ඉදිරිය සංවර්ධනය කරගන්න පුළුවන් විදර්ශනාවක් සඳහා. ඒකයි අපි අර දැන් අපි මේ දැන් අපි අසු භාවනාව ගැන කතා කරා, මරණ සතිය ගැන කතා කරා, සතර කමඨහන සම්පූර්ණ වුණාම අපි සතර කමඨහන භාවිත කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. ඉතින් මේ පාඨමාලාවක් වගේ මේ කියන්නේ දැන්. හරි. ඊයේ දවසේ අපි ප්‍රායෝගික කරන විදිහ කතා කරා, දැන් අපි බොහෝ ප්‍රයෝජන කතා කරා. හරි. එතකොට මේක කිසිම විදිහකින් අර කලකිරිලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒක ආය ආයම මතක කරන්නේ. මේක ඇවිල්ලා ධනාත්මකයි. ධනාත්මකයි කියන්නේ ඇයි? නිකම් මේ ජීවිතය නෙවෙයි සසරම සුවපත් වෙන ආකාරයට ප්‍රබලත්වයේ මොනවද දැන් දැන් බලන්න අධ්‍යාපනය කරන ළමයෙකුට. නැත්නම් වෙනස් හැකියාවක් කරන කෙනෙකුට. මේ චිත්ත පීඩා ඇති වුනහම එක එක එක එක දේවල් වලට දැඩි ආසාවල් දැඩි තණ්හා සහිත නොයෙකුත් දේවල් ගැන බලාපොරොත්තු ඇති වුනහම අර අධ්‍යාපනයට බාධා වෙනවද නැද්ද? ඊළඟට ඔය චිත්ත පීඩාවත් එක්ක වැඩියෙන් කරන්නේ මොකද චිත්ත පීඩාව ආපු ගමන් අපේ මිනිස්සු මොකද කරන්නේ? හරියට වැඩ කරනවා. මොකද කරන්නේ? චිත්ත විදාම හරියට වැඩ කරනවද කට්ටිය? මොනව කරන්නේ? බෝධි නේද? පොඩ්ඩක් තමයි චිත්ත පීඩත් එක්ක තියෙන තීන මිද්ද. හරිද? ඉතින් වැඩිපුර කරන්නේ කාර්යක්ෂම නෑ. අනිත් අයත් එක්ක හරිය අමාරුයි ගනුදෙනු කරන්න පීඩා ඇති වුණා. ඒකද මේ පීඩා නැතුව ජීවත් වෙන කෙනා හරීම කාර්යක්ෂම කෙනෙක්. ඒ කාර්යය එක මම හැමදාම කියන්නේ උපාසක උපාසිකා කියලා කියන්නේ ආකාරයක් තම මිනිස්සු. හිත පාලනය කරගන්න අය. අපිට එනකොට උපාසක උපාසිකා කියනට එන අදහස මොකද්ද? තරුණ උපාසකෙක් එයා කිව්වොත් එහෙනම් මොකද්ද එන අදහස? ඔහේ පැත්තේ ලයින් බෙල්ල කඩාගෙන ඉන්න කෙනෙක් වගේ. නෑ එහෙම නෙවෙයි සංකල්ප හදාගන්න උපාසකෙක් කියන්නේ සුපිරි කෙනෙක් කාන් එහෙම වෙන්න ඕන තරුණයන් අතර නේද අනිත් එක වැදගත් කෙනෙක්. මේ ලෝකේ ඉන්න නුවණැති වැදගත් මිනිස්සු ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අය සිල් රකින්න භාවනා කරන අය ලංකාවේ ඉන්න ලෝකේ ඉන්න නුවණ තියෙන අය නුවණ තියෙන අය තමන්ගේ සිත තියෙන බව දන්නවා කය විතරක් නෙවෙයි හිතත් හදන්න ඕන බව දන්නවා හිත નિවැරදි කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල එයාලා සකස් කරගන්නවා වැදගත් මිනිස්සු නොවැදගත් මිනිස්සු තිරසංගත සිතුවිලි වලට සමාන සිතුවිලි වලින් ජීවත් වෙනවා. ඒ වෙලාවට ඒ වෙලාවට එන හැඟීමට සාධාරණීස්ත කරගනිමින් ජීවත් වෙනවා. හරිද? ඒ වෙලාවේ එන හැඟීමට තිරසන් සත්‍ය හේමද නැද්ද? හිතිච්ච දෙයකට. එහෙනම් අපිත් ඒ විදිහටම නම් හැසිරෙන්නේ. අපිට යම් කිසි සමානකම නේද? ඇති අය හිතක් තියෙන බව දන්නේ නැත්තම්. ඒ හින්දා අපි වෙනස් වෙන්න ඕන. අපේ හිත වෙනස් කරගන්න ඕනේ. හෙට දවසේත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඉඩ කඩක් ලබා ගනිමින් අද දවසේ ප්‍රතිවික්ෂා වැඩසටහන මෙතකින් නිමාවටපත් කරනවා. ඉතින් හැමෝම අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. අදත් ඊයේ වගේම මේ භාවනාව නැවත වාරයක් වර්ධනය කරන්න හෙට දවසේ ධර්ම සාකච්ඡාව අනිත් දවසේ මේ අත්තන්ට ඇති වෙන ගැටලු කරගෙන යනකොට ඇති වෙන ගැටලු ගැන සාකච්ඡා කරනවා. ඊට පහුවෙනිදා සිකුරාදා අපි මේක සමාජ කතික කතිකාවතක් බවට පත් කරන්න තමන්ට කළ හැකි දේ මොකක්ද කියලා සාකච්ඡා කරනවා. ඉතින් අපි ඉදිරියේදී හැම කෙනෙකුටම ධර්ම වෙනුවෙන් කළ හැකි දෙයක් එකතු වෙයි. ඒ සඳහායි අපි මේ වැඩසටහන අපි ඔක්කොම වෙනස් වෙන්න ඕනේ. කොහොමද වෙනස් වෙන්නේ? හැම නිමේෂයකම අපේ තුල මිමිනෙන වචනයක් තියෙන්න ඕනේ. හිත තුල හැම වෙලෙම රැව් පිළිලව දෙන වචනයක් තියෙන්න ඕනේ. අපි වෙනස් වෙන්න ඕනේ. කොයි පැත්තටද? නිකන් නෙවෙයි. නිවැරදිම වෙනස. නිවැරදිම නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ කියන එක බෞද්ධය තුළ තියෙනවා. ඒ සඳහායි අපි ප්‍රත්‍යවේක්ෂාවෙන් ජීවත් වෙන්නේ. හොඳයි. හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය ආනිසංසය උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා. අද දවසේත් මේ ස්ථානයට පැමිණිලා මේ ධර්ම ශ්‍රවණය කරපු නිසා තමයි පින්වත්නි තම තමන්ගේ නිවසට මේ ධර්මය අරගෙන එන්න දායකත්වය දරුවේ. ඉතින් ඒ අයට ධර්ම ශ්‍රවණයේ ආනිසංසය ඔබ අප හැමදෙනාම ප්‍රයෝජන තුන දන්තුනා සියලු පුණ්‍ය ශක්තිය හේතු වෙලා